ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරන ගැඹුරුම ඥානය තමයි භාවනාමය ඥානය. දැන් මේ භාවනාමය ඥානයක් තමයි අපි මේ භාවනාවක නිරත වෙලා තනා ගන්න හදන්නේ, වඩා ගන්න හදන්නේ. දැන් අපිට මේ ධර්මය ශ්‍රවණය කිරීම හරහා ඒ ගැන හිතීම හරහා අපි ලබාගත්තේ ඥානය මේ භාවනාමය ඥානයත් එක්ක ගලපන්න ගියාම අපිට යම් යම් ගැටලු සහගත තැන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද ධර්මයේ පොතේ පතේ විස්තර වෙන ආකාරයටම අපිට අත්දැක ගන්න පුළුවන්ද? එතකොට අපේ මේ අත්දැකීම මේ පොතේ පතේ විස්තර වෙන දෙයමද? මේ වගේ විවිධාකාර ගැටලු සහගත තැන් භවනා කරන්න පැමිණියාම මතුවෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපි මේවට සියලු දේම මේ මතුවෙන සියලු ප්‍රශ්න විසඳගෙන භාවනාව කරන්න උත්සාහවත් වුණොත් කවදාවත් භාවනාව සම්පූර්ණ කරගන්න හම්බෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අපි භාවනාවට නැඹුරුනාට පස්සේ ඊටාම ආදුනික මනසකින් අපි අර ඉගෙන කියාගත්ත සියලු ධර්මය මදකට පැත්තකින් තියලා බොහොම සරල ආදුනික මනසකින් මේ භාවනාමය ඥානයක් තනා ගන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් හරිම අමාරුයි මේ කාරණාව ඉගෙන කියාගත්ත අයට විස්තර කරලා දෙන්න. මොකද අපිට විවිධාකාර තර්ක ඥාන සුතමේ ඥාන ඇවිල්ලා අපිව මුලා දානවා. මොකද අපි භාවනා කරනවා වෙනුවට යම් හෝ සුළු අත්දැකීමක් ලැබුණු පමණින් අපි ඕක ගැන හිතන්න යනවා, පරිේෂණ කරන්න යනවා, පොත් පෙරලන්න යනවා. ඒ හරහා අර බොහොම ස්වාධීනව එහෙම නැත්නම් බොහොම නිදැල්ලේ සාභාවිකව වැඩෙන මනස අන්න වෙන වෙන පැතිවල දුවන්න පටන් ගන්නවා. අපි අපිට ලැබෙන හැම අත්දැකීමක්ම පොතත් එක්ක ගලපන්න ගියොත් අපි ලොකු අකතැබ්බයකට මුහුණ දෙනවා. ඒ නිසා මේ භාවනා කරන්න පැමිණියාම අපිට පුළුවන් නම් බොහොම ආධුනික මනසකින් සරල මනසකින් මේ කියලා තියෙන දේ එක්තරා අන්දමකින් හරියට කියනවා නිකන් මෝඩෙක් වගේ. මේ කියන වැඩේ කරගෙන යන්න පුළුවන් නම් ඒ තරමට භවනාමය ඥානෙ දිනු කරගන්න පුළුවන්. එක්තරා අන්දමකින් පරස්පර විරෝධී වගේ මේ කතාව. හැබැයි භවනාමය ඥානය අර සුතමේ ඥානෙ ඉස්සර කරගෙන දිනු කරන්න හරිම අමාරුයි. ඒ නිසා තේරුම් ගන්න වටිනවා භාවනාමය ඥානය දිනු කරද්දී අපේ සුතමේ ඥානයත්, චින්තාමේ ඥානයත් පැත්තකින් තියලා බොහෝම සරලව ආධුනික මනසකින් මේ භාවනාමය ඥානය දියුණු කරන්න උත්සාහත් විය යුතුයි. මේ භාවනාමය ඥානය යම්සි කෙනෙක් මේ අන්දමින් බොහොම සරලව නිහතමානීව පිරිසුදුව දියුණු කරගත්තා නම් අන්න ටිකක් ඔය භාවනාව වැඩෙනකොට තමන්ට ඉගෙන කියාගත්ත අර සුතමේ ඥානයක් තියෙනවා නම්, චින්තාමේ ඥානයක් තියෙනවා නම් පසු කාලේ ඒක පිහිට වෙනවා. පිට වෙනවා කියන්නේ දැන් භාවනාවෙන් යම් ප්‍රගතියක් ලබා ගත්තට පස්සේ ඒ තමන්ට ලැබිලා තියෙන ප්‍රගතිය අර අහපු ධර්මයත් එක්ක ගලපලා බලන්න හැකියාව තියෙනවා. එතකොට අර තමන් අහපු ධර්මයත් එක්ක හොඳට මනාව ගැලපීලා එනවා නම් තමන් වර්තමානයේ අත්දකින දේ අන්න ලොකු සතුටක් තමන්ට ඇති වෙනවා. මොකද ධර්ම මාර්ගයේ මම මෙතෙක් දුර ගමන් කරලා තියෙනවා නේද? මෙතෙක් කාලයක් මං දරපු ප්‍රයත්නය සාර්ථක වෙලා තියෙනව නේද කියලා ලොකු සතුටක් භුක්ති විඳ ගන්න සුතමේ ඥානය අන්නේ අවස්ථාවේදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පින්වත් මේ සුතමේ ඥානය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අවශ්‍ය වෙලාවේදී ගන්නත් අනවශ්‍ය වෙලාවේදී පැත්තකින් තියන්නත්. භාවනා කරන වෙලාවේදී ඒ නිසා මේ සුතමේ ඥානය පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. පැත්තකින් තියලා බොහොම විවෘත මනසකින් සරල මනසකින් මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණාම අපි ලැබපු අත්දැකීම මේ පොතේ දැනුමත් එක්ක සුතමේ ඥානයත් එක්ක ගලපලා ගන්න පුළුවන්. ගල්ප ගන්න පුළුවන්.